කාල වේලාව නම් නිම වෙලා යනවා. අපේ සරච්චන්ට මහත්මයාට ප්‍රශ්නයක් තියෙද? අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුර කිව්වා ගේම අරුබුදයකට ලක්වීමක් ගැන තමයි මට තියෙන අත්දැකීම. <laughs> විශේෂයෙන් ඔය සුපර් මාකට් ළඟ ඉන්න මව්වරු සහ දරුවෝ එහෙම දෙනකොට මම බොහෝ වෙලාවට අහනවා ඒ දරුවා ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා. එතකොට කියනවා ඉස්කෝලේ යනවා කියලා මං කියනවා ඒක නවත්තන්න එපා කියලා. ඉතින් එහෙම දීලා නමුත් මන්ට එහෙම තේරිච්ච අවස්ථා තියෙනවා පාසල් තියෙන දවස්වලත් මෙහෙම ඉන්නවා. ඉතින් මට එතකොට එනවා පොඩි අප්‍රසන්නකමක් මේ මහ බොරුවක් නේද මේකට දිගට දෙන්න හොඳ නෑ මේ ළමයා මේකට පුරුදු වෙනව නේද කියලා. අයි එහෙම නොදී හිටියාම නැවත හිතේ අරුබුදයක් එන ඇත්තටම මම මේ වංචක ධර්මයක් නේද ළම දරුවන් අධ්‍යාපනය ලැබිය යුතුයි කියලා ලොකු එකක් හදාගන්න. ඇත්තටම මම නොදී හිටියා නේද කියලා. අන්න ඒක තමයි අපේ හැමෝම මේ වැනි තැන්වල ඇති වෙන අරුබුදය. ඒක තමයි අවසානයේ අපිට අපේ මනසත් එක්ක පොර අල්ලන්න සිද්ධ වෙනවා ලෝකෙට වැඩිය. ඉතින් මොකද අපිට තීරණය කරගන්න බෑ අපි ඉන්නේ නිවැරදි මානසික තත්වයකද නැද්ද කියලා. ඉතින් ඔය ඔය අර්බුදයට මොන දීලම තමයි ඉතින් එතන පැහැදිලි කරගන්න වෙන්නේ. ඉතින් වෙන ක්‍රමයක් නැහැ ඒ අපේ හැමෝටම මම හිතන්නේ ඒ අර්බුදයේ දිගටම සිටීමෙන් තමයි ඔකට උත්තරයක් එන්නේ කියලා මට හිතෙනවා. ඉන්නෝ වගේම විමසන්න ඕන මේ ගැටලුව. ඇයි ඇයි මට එතනදී පුද්ගලයා හඳුනා ගන්න බැරි වුණේ. ඒතකොට වංචාවක් කරන කෙනෙක්ගේ ස්වરૂපය හැසිරෙන්නේ කොහොමද? කතා බහ කරන්නේ කොහොමද? අවංක පුද්ගලයා ඉල්ලන්නේ කොහොමද? පාවිච්චි කරන වචන මොනවද? අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමද? ඉරියව් පවත්වන්නේ කොහොමද? ඒව ගැන දීර්ඝ කාලයක් අධ්‍යයනය කරන්න වෙනවා. ඒ අපේ හැමෝම අවසර මේ මට ඒ වෙලාවට හිතෙනවා මම ඉතින් අධ්‍යාපනයේ දිගටම හිටපු කෙනෙක් මගේ යුතුයකමක් ළමයින්ගේ ආසල් යාමට බල කිරීම ඒක ආයෙ මම කල්පනා කරනවා මේක මානෙ නෙමෙයි මම කලින් හිතපු දේවල් ගැන ඇති වෙන මානය තමන්ගේ අච්චුව තුල ඉඳගෙන තමයි තමන් කල්පනා කරන්නේ. ඒකම තමන් පැටලෙන්න හේතුවක් වෙනවා. එතකොට අරයාගෙන් මේ ප්‍රශ්නේ අහනකොට මෙයා දන්නවා ඉස්කෝලේ යනවා කිව්වොත් තමයි මේ මහත්යාගෙන් හම්බ වෙන්නේ. එතකොට එයා උත්තරේ දෙනවා. ඒ අවසරය අපි හම්බුනේ.